භාග්‍යතුන් වහන්සේගේ ධර්මය ස්වක්ඛාතයි කියන එක අපිට කියන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒක නිසා අපි හැම වෙලාවකදීම අපේ ජීවිතයේ තුලින් මේ ධර්මය දකින්නට ධර්මයේ දැනගන්නට උත්සාහවත් වෙන්න ඕනේ. ජීවිතෙන් බාහිරව අපි දකින ධර්මය යම් අර්ථයක් සඳහනම් බුදුරජාණන් වහන්සේ සද්ධර්මයෙන් පෙන්වා වදාළේ ඒ මූලික අර්ථය අතහැරලා ගත්ත වරදවා ගත්ත න්‍යායක් බවට පත් වෙනවා. අනේ හේතුව නිසා අපි අපේ ජීවිතයේ තුලින් මේ ධර්මය දකින්නට අවශ්‍ය වෙනවා. එතකොට තමයි අපිට ඒහිපස්සිකෝ කියලා ඇවිල්ලා බලන්න මේ ධර්මයේ ස්වකහාත බව කියන එක පෙන්වන්න පුළුවන්කම තියෙනවා. එහෙමත් නැතිනම් මේ ධර්මය වඩනකොට අපේ ජීවිතය තුළ අපි දකිනකොට ආශ්‍රව ධර්මතා ගෙවෙන විදිහ ආශ්‍රව ධර්මතා ක්‍රමක්‍රමයෙන් ඡේ වෙලා යන විදිහක් අපි තුල දකින්න පුළුවන්කම තියෙන වෙනවා. එතකොට අපි කතා කරගෙන ආවේ අභිධර්ම පිටකයේ ධම්මසංගමිත්‍රකරණයේ එන රූපකාණ්ඩය පිළිබඳව රූපකාණ්ඩයේ අපි පසුගිය වතාවේදී සාකච්ඡා කළා කතා කළා උපාදානය පිළිබඳව එතකොට උපාදානීය ධර්මයේ පිළිබඳවත් සබ්බං රූපං උපාදානීයං සීලම රූපය උපාදානීයයි කියන කාරණය අපි කතා කළේ. එතනදී අපි විස්තර කරගත්ත උපාදානය පිළිබඳව උපාදානයේ කාම දිට්ඨි සීලබ්බත අත්වාද කියලා හතර ආකාරයකට බෙදා දක්වන්න පුළුවන්. එතකොට මේ හතර ආකාර උපාදාන ධර්මයේ අත්වාද උපාදානය පිළිබඳව අපි අවසාන වශයෙන් සාකච්ඡා කළා. උපාදානය කියන එක කෙනකෙනාගේ මනස පැත්තෙන් ඇති වෙන ධර්මය. ඒ කෙනකෙනාගේ මනස පැත්තෙන් ඇති වෙන උපාදානය රූපේ පැත්තට බහලා අපි හැම වෙලාවකදීම උපාදාන සහිත වුණ රූපයක් බවට පතිත කරගෙන තියෙන බව ඒක තමයි ඒ අවිද්‍යාව කියලා කියන්නේ නොදන්නාකම කියලා කියන්නේ නැතිනම් යථාභූත ස්වභාවයේ පිළිබඳව තියෙන අනවබෝධය. එතකොට එතනදී විශේෂම කාරණාව තමයි අපිට විග්‍රහ කරන්නේ ස්කන්ධ ටික සහ උපාදානස්කන්ධයේ තියෙන උපාදානස්කන්ධය කියන එක මේ තව පරයයකින් බෙදලා පෙන්වන්නේ. ඒකට අපි රූපයට අදාළව සාකච්ඡා කරන නිසා රූපස්කන්ධයත් රූප උපාදානස්කන්ධයත් කියන එකයි බෙදලා පෙන්වන්නේ. එතකොට සබ්බං රූපං උපාදානීයං කියනකොට උපාදානීය වුණ රූපස්කන්ධය හැම වෙලාවකදීම ස්කන්ධයේ ස්වභාවය තමයි උපාදානීය බව. එතකොට පංච උපාදානස්කන්ධ කියලා කියනකොට උපාදානයේ පතිත කරගත්ත රූපස්කන්ධය හැම වෙලාවකදීම ඒ උපාදානයේ පතිත කරගත්ත රූපස්කන්ධය නාම ධර්මතා හතරකින් නැතිනම් වේදනා සංඥා සංඛාර විඥාන කියන නාම ධර්මතා හතරකින් ඔසවා තබපු රූපස්කන්ධය. එතකොට උපාදානයේ යෙදෙන්නේ හිතේ හිතේ යෙදුණු උපාදානයේ කියන ගතිය නිසා ඒ ගතියෙන් නියෝජනය කරන රූපේ නම් කරනවා රූප උපාදාන ස්කන්ධය එතකොට අපි මෙතනදී සාකච්ඡා කරපු විශේෂම කාරණය තමයි අත්වාද උපාදානය කියන එක. අත්වාද උපාදානය හැම වෙලාවකදීම ආත්ම භාවය අනුව ගියපු ආත්ම දිට්ඨිය අනුව දැසගත් උපාදානයක් බවට පත් වෙනවා. ඒක එක දිගට පවතින එක දිගට ඉන්න ආත්මයක් කෙනෙක් පුද්ගලයෙක් කියන දිට්ඨිය අපිට හැම මොහොතකම පිහිටුවා සිටිනවා. අපි කතා කළා අපිට ගැටලුව තියෙන්නේ බාහිර ඇති බවට හම්බෙන ද්‍රව්‍ය කාරණා නෙමෙයි ද්‍රව්‍ය කාරණා තුල ආධ්‍යාත්මික තමන්ගේ පැත්තෙන් ඇති කරන එක දිගට ජීවත් වෙන පුද්ගල සංකල්පය ආත්ම සංකල්පය එතකොට මේ ආත්ම සංකල්පය අද නියෝජනය කරන්නේ අපිට රූප ධර්මතා ටිකකින් ඒ රූපේ විඳින්න පුළුවන් විදිහේ මම මෙතන ඉන්නවා අපිට පුළුවන් වෙයි මුළු සමස්ත විශ්වයක් ගැනම කතා කරන්න. ඒ වගේම උඩ යට දෙපසක් ඇති විශ්වයක් ගැන කතා කරන්න. ඒ වගේම හතර ශ්‍රවණ ලෝකයක් ගැන කතා කරන්න. ඉදිරිපසක් පිටිපසක් ගැන කතා කරන්න. ඒ හැම කල්හිම ඒ හැම තැනකම අපේ දැසගෙන තියෙන දිට්ඨිය තමයි ආත්ම දිට්ඨිය කියන එක. මේ මොහොතේ මෙතන ඉන්න මට පුද්ගල භාවයට සාපේක්ෂව අපිට ලෝකේ තවත් දේවල් ඇති බවට තවත් දේවල් පිළිබඳ සංඥා සංකල්ප පහළ වෙනවා ඒ හැම දෙයකටම මූලස්ථානය බවට පත් වෙන මූලයේ බවට පත් වෙන තමන් ඉන්නවා කියන සිද්ධිය. ඔය ආත්ම දිට්ඨිය තමයි ප්‍රධාන වශයෙන් ලොකුම කෙලේශයක් ලොකුම අර්ථයක් සිද්ධ කරන වැඩිපුරම වැසගන්න උපාදානය. කෙනෙකුට උපාදානේ දුරු කරලා උපාදානෙන් මිදෙන්න ගියත් අඩුම තරමේ ශුන්්‍යතාවයක් අවබෝධ කරගන්න ගියත් ශුන්්‍යතාවයේ දකින්න කෙනා හරි මේ පැත්තෙන් ඉතුරු කරන එක තමයි අත්වාද උපාදානය කියන ලක්ෂණය. එතකොට මෙන්න මේ කාරණා ටික නිසා තමයි අපි උපාදානීය සහ උපාදානයේ විස්තර කළේ රූපයේ උපාදානීය ධර්මයක් එතකොට උපාදානීය ධර්මය අරඹය උපාදාන සහිත අපි අරමුණු කරනවා එතකොට අපිට පේන්නේ හරියට උපාදාන සහිත ඌම රූපයක් විදිහට එක්කෝ කාමයේ ඉෂ්ට කරන කාමනීය වස්තුවක් විදිහට රූපය දකිනවා එක්කෝ එහෙමත් නැතිනම් අපි සීලේ පැත්තෙන් ගත්තොත් රූපේ පැත්තෙන් දුරු කළ යුතු සීල දකින්නවා රූපේ දුරු කරලා ලබන්න පුළුවන් විමුක්තියක් හොයන්න යනවා සීලබ්බත පැත්තෙන් මේ දෙකම ඇසුරු කරන නිසා අපිට ditthi උපාදානය පතිත වෙනවා. ඊට පස්සේ ඒ හැම තැනකදීම ඉතුරු කරන දේ තමයි අත්වාද උපාදානය කියන එක. එතකොට ඔය විදිහට උපාදානීය ධර්මයේ සහ උපාදානය අපිට නම් කරන්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ අවශේෂ අනික් කාරණාව කෙලෙස් සබ් කෙලෙස්ය කෙලෙස් කියන කාරණය තමයි ඊළඟට අපිට තියෙන්නේ සබ්බං රූපං සංකිලේශිකං සියලුම රූපේ සංකිලේශිකයි. කිලේශ කියලා කියනවා හිතේ හටගන්න ධර්මතාවයට නැතිනම් කෙලස් කියන එකට කිලේශ කියලා කියනවා. සංකිලේශිකයි කියලා කියනවා කෙලසෙන් හිතයි. එතකොට රූපේ කියන එක කෙලසිලා නැහැ. නමුත් කෙලස්සුන් ඇති කරන්න කෙලස් ඇති කරන්න හිත ධර්මයක් නිසා රූපෙට කියනවා සංකිලේශිතයි කියනවා. එතකොට කිලේශ ධර්මතා ටික විග්‍රහ කරනවා දස කිලේශ වස්තුනි කිලස් වස්තු 10ක් තියෙනවා. ලෝභ, ද්වේෂ, මෝහ, මාන, දිත්‍ති, විචිකිච්ඡා, තීන, උද්ධච්ච, අහිරික, අනුත්පත් කියලා දස කිලේශ වස්තුවක් තියෙනවා. එතකොට මේ දස කෙලෙස් වස්තුවම හැම වෙලාවකදීම ඒ ඒ පුද්ගලයාගේ මනස තුළ සකස් වෙන හිත අනුව දැස්ගත්ත කෙලෙස් ධර්මතා ටික. ඒ කෙලෙස් ධර්මතා ටික යුක්ත කෙනාට හැම වෙලාවකදීම එයාට තේරෙන්නේ රූපයෙන් හිත කෙලසුනා වගේ. අපි ගත්තොත් අද අපේ ජීවිතයේ අපිට ලැබෙන්නේ කැමැති වස්තුවේ තමයි කැමැති වස්තුව නොලැබිලා එන දුක තමයි අපිට නිදින්න පුළුවන්කම තියෙන්නේ. අපි ගත්තොත් දුව පුතා ලෙඩ වුණොත් දරුවෙක් නැති වුණොත් අපිට ජීවිතේට තේරෙන්නේ අපි දන්නේ දරුවා නැතිවීමෙන් එන දුක. ඇයි අපිට දුක ආවේ දරුවා නැති වුන නිසා? දරුවා ලෙඩ වුන නිසා. එතකොට අපි ජීවිතේ දරුවා ලෙඩ වුනේ නැත්නම් අපිට දුක නැහැ. ඒ වගේම අපි කෙනෙකුෙන් දැනුම් අහන නිසා දුකයි. ඇයි දැනුම ඇහුවේ අපිට කෙනෙක් දැනපු නිසා තමයි ඒ දුක ආවේ. එතකොට ජීවිතයේ අපි සැප දුක කියන කාරණා ටික විඳලා තියෙන්නේ බාහිර භෞතික ලෝකය ඇති බවට ගත්ත මෙන්න මේ කාරණා ටික නිසා. එතකොට ඒ ටික ඔක්කොම අද අපිට කෙලෙෂේ සහ සංකිලේශික ධර්මතා ටික වෙන් වෙලා පේන්නේ නැහැ. අපිට කෙලෙස් වලින් සංකිලේශික බව සංකිලේශික කියන එකම කෙලෙස් විදිහට ප්‍රකට වෙලා තියෙනවා. ඒක නිසා අපිට මේ සංකලේශික ධර්ම සහ කිලේශ ධර්ම පිළිබඳව අපිට හොඳට දැනගන්න වෙනවා ජීවිතේ ඇයි සංකලේශිකයි කියන්නේ ඇයි කෙලස් කියලා කියන්නේ කියන කාරණාවට. එතකොට දශ කිලේශ වස්තුන කියලා කෙලස් වස්තු 10ක් ගැන ධර්ම සංගණිත්ව කරන්නේ බුදුරජාණන් වහන්සේ අපිට පැහැදිලි කරනවා ඒකෙදි ලෝභ, ද්වේෂ, මෝහ පළවෙනි තම අකුසල මූල තුන ඊටාම දීර්ඝ විස්තරයක් කරනවා ලෝභය කියන එක හඳුන්වන්න රාගෝ සරාගෝ අනෝනයෝ අනුරෝධෝ නන්දි නන්දි රාගෝ චිත්තස්ස සරාගෝ ඉච්ඡා මුච්ඡා අද්දෝසානං ගේදෝ කලිගේදෝ කියලා මේ එකින් එකට වචන වෙනස් වුණාට එකින් එකට අර්ථයේ සුළුසුළු වෙනස්කම් තියෙනවා නමුත් පොදුවේ ගත්තට පස්සේ තෘෂ්ණාවන බවට තමයි මේක ලෝභ කියන චෛතසිකය දක්වන්නේ. එතකොට මේකෙදී අන්තිමේටම පෙන්නනවා රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොත්බ්බ තණ්හා, ධම්ම තණ්හා. මේ ඔක්කොම තණ්හාවට අයිති දේවල් හැටියට එතකොට අද අපේ ජීවිතයේ යෙදෙන්නේ ඔන්න ඔය තණ්හාව කියන එක රූපය, රූප තණ්හා, ශබ්ද තණ්හා, තණ්හාව අපිට හම්බෙන්නේ රූපේ පැත්තෙන් ශබ්දේ ගන්ධේ රසේ ස්පර්ශයේ කියන කාරණා ටික පැත්තෙන් තමයි ලෝභය කියන කාරණාව ඇති වෙන්නේ. එතකොට මේ දස කිලේශ වස්තුන්ගේ පළවෙනි එක ලෝභය අපිට ලෝභය කියන කාරණාව ඇති උනේ සංකිලේශික ධර්මතාවයක් ඇති කෙනක. ලෝභය තමයි කෙලේශය. එතකොට සංකිලේශික බව තුල දකින්න එපා කෙලේශ ලක්ෂණය. අපි ඇලෙන්නේ රූපයේ රූපයේ ඇලෙන ගතිය හැම වෙලාවකදීම ඇලීම තියෙන්නේ කෙනකෙනාගේ හිත පැත්තෙන්. ඒ ඇලෙන බව තිබුණේ රූපේ පැත්ත නෙමෙයි. නමුත් අපි දකින්නේ ඇලෙන ලක්ෂණය රූපේ තිබුණ නිසා තමයි අපි ඇලුනේ කියලා. රූපේ කැමති වෙන ගතිය රූපේ තිබුණ නිසා අපි රූපෙට කැමති වුණා. නමුත් ඇත්තටම කැමති වෙන ලක්ෂණේ කැමති වෙන ගතිය තිබුණේ කෙනකෙනාගේ හිත පැත්තේ තිබුණු ධර්මයක්. ඒ හිතේ තියෙන ධර්මතා ටික රූපෙපැත්තට බහලා රූපෙපැත්තට පතිත කරලා නැතිනම් රූපේ වටේට තවරලා අපි කැමති රූපේ එළියේ තියෙන විදිහට හදාගෙන තියෙනවා. එතකොට ඒ කැමති රූපය එළියේ තියෙනව නෙමෙයි කැමති රූපය එළියේ තියෙනවා කියලා අපි කරන එකට කියන මඤ්ඤණාවක් කියලා හිතන විදිහක් හැඟෙන විදිහක්. එතකොට ඒක තමයි කෙලෙසේ කියලා කියන්නේ. හැම වෙලාවකදීම කැමැති රූපය ඇති බවට හිතේ හැඟෙන මඤ්ඤණාවට දැනෙන තේරෙන කමට කියනවා කෙලෙසි කියලා. හිතේ යෙදෙන කැමැත්තට කියනවා ලෝභය කියලා. ඒ ලෝභය අද අපිට හම්බෙන්නේ රූපේ පැත්තෙන් කැමැති රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියනවා කියලා. එතකොට එතනදී අපි නොදන්න කාරණාව තමයි අපි රූපෙට කැමැති කිව්වට, ශබ්දෙට කැමැති කිව්වට, රූපය ඉතුරු නැතුව නැති වුණු තැනක අපි රූපය කියලා කැමති උනේ නාම ධර්මතා ටිකට කියලා. අපි ගත්තොත් ඇස් හමුවට පතිත වෙන වර්ණ සතහනෙන් පාට ටිකේ තරුව ආවේ නැහැ. බාහිරින් එන ආලෝකයක් වස්තුවක් මතට පතිත වෙලා එන පරාවර්තන ආලෝකයක් නම් ඇහැට පතිත උනේ ඒ ආපු බාහිරෙන් පතිත වුණ ආලෝකයේ ඇත්තේ නැහැ දරුවා කියන බව. ඒ වගේම තමයි ඇහැ දන්නේත් නැහැ මම දරුවව පතිත කරගත්ත කියලා. මේ ටික නැත්තම් අපිට දරුවා පේන්නේ නැහැ. හැබැයි මේ කාරණා ටික ඉතුරු නැතුව වැය වුණාට පස්සේ ඒ මොහොතේ ඉතුරු නැතුව ඒ සිද්ධිය වෙලා ඉතුරු නැතුව නැති වුණාට පස්සේ කෙනකෙනා තමන්ගේ සංඛාරය නැතිනම් හිතේ රැස් කරගෙන තියෙන ධර්මතාවයේ ඉදිරිපත් කරගෙන දරුවා කියන සංකල්පය පද ගන්නවා. ඊට පස්සේ ආදරය කරන්නේ තමන් හිතෙන් උපද්දගත්ත තමන් ආදරය කරන තමන් දන්න තමන්ගේ කියලා ගත්ත උපාදානයෙන් යුක්ත කරගත්ත දරුවා කියලා හිතෙන් උපද්දගත්ත නාම ධර්මතා ටිකකට. තව විදිහකින් කියනවා නම් අර අනාත්ම ඉතුරු නැතුව නැති වුණු රූපය අරඹය තමන් තමන්ගේ හිතේ ඇති දරුවට ආදරය කරනවා කැමති වෙනවා. එතකොට ලෝභය සම්පූර්ණව පවත්න්නේ ඔය කෙනකෙනා තමන්ගේ හිතෙන් උපද්දගත්ත නාම ධර්මතා ටික දරුවා කියා ගන්න කම නිසා මිසක එළියේ ඉන්න දරුවෙකුට කිසිම කලක ආදරය කළා නැහැ. එතකොට අපි දරුවට ආදරය කියන තැනක තියෙන්නේ ඇත්තටම නොදන්නකම කියලා කියන්නේ අපි Tamange හිතටම ආදරය කරන අපි කියන ලෝක දරුවට ආදරය කියලා. එතකොට එළියේ පැත්තෙන් එන වර්ණ සතහන වෙනස් වුණොත් එළිය පැත්තෙන් එන ඔය වර්ණ සතහන වෙනස් වෙන විදිහට අපිට හිත පැත්තෙන් ඇති වෙන්නේ දැන් දරුවා වෙනස් වෙලා කියන චේතනාව. එතකොට චේතනාව වෙනස් වෙනකොට ජීවිතේට දුක කියන දේ ගලාගෙන එනව නතර කරන්න පුළුවන් කමක් නැත්තේ. හැබැයි අපි ඇහැ රූප දෙකේ නැති වෙන බව දැක්කොත් කොයි මොහොතක හරි නැතිනම් සංකිලේශික බවක් කෙලෙසයක් වෙන් කරගත්තොත් රූපේ කෙලස් නෙමෙයි කියන බව දැක්කොත් ඔබට කිසිම කලක දරුවා දකින්න වෙන්නේ නැහැ රූපයෙන්. එතකොට ලෝභය කියන එක කෙලෙසය යම් රූපයක් මතනම් Tamange මනස තුළ ඒ ලෝභය පතිත කරගත්තේ ඒ ලෝභය ඇති කෙනාගේ මනසට නම් කළා ඒ රූපය හම්බෙන මට්ටමේදී ඒ රූපයේ සංකලේශිකයි ඇයි එයාගේ හිතේ කෙලෙස් ටික යෙදෙන නිසා ඒ රූපය නම් කරනවා කෙලෙස් ඇති කරගන්න හිත ධර්මයක් කියලා. ඊට පස්සේ ද්වේෂය අපි කතා කළා නිවර්ණ ගැන කතා කරනකොට පටිගය කියන මාතෘකාව යටතේ ද්වේෂය ඒ වගේම අපි කතා කළා උපේක්ෂාව කියන එක මෝහය ඊට පස්සේ මානයක් තියෙනවා නම් අපි කලින් කතා කරලා තියෙන මානය කියන එක හීනමාන, ශේයමාන, අධිසමාන කියන මේ මානේ නවාකාර මානේ ඒ වගේම ditthිය අපි ditthi ධර්මතාවය ගැන කතා කළා පහුගිය දේශනාව තුළ ඊට පස්සේ විචිකිච්ඡාව අපිට කෙසේද කෙසේද කියන මේ සැකය පිළිබඳව අපි කතා කළා එතකොට එතන තියෙන විශේෂ ලක්ෂණයක් තමයි මේ සතිය ගැන අපි කතා කරලා වර්තමාන කාලේ තියෙන දික්තියක් ගැන කතා කළා. එතකොට බුද්ධ කියන බුද්ධේ සංකති කියන එකට ඉදිරිපත් කරන එක එක්තරා අර්ථකථනයක් පිළිබඳවත්. නමුත් ධම්මසංගණි ප්‍රකරණේ නික්ෂේප කාණ්ඩයේ එන විචිකිච්ඡාව විස්තර කරනකොට එතන විස්තර කරනවා සත්තරි සංකති විචිකිච්ඡති කියන වචනේ. සත්තරි කියලා කියන්නේ ශාස්ත්‍රුන් වහන්සේ ගැන තිබෙන සැකය විචිකිච්ඡාවට කියන සත්තරි සංකති කියලා. ඒකට බුද්ධේ සංකති කියන එකට යමෙක් ඉදිරිපත් කරන්න හදනවා නම් යම් අර්ථකථනයක් බව උද්ද කිරීම ගැන සැකයක් තියෙනවා කියන අර්ථයේ ඒක මෙතනම බිඳ හෙලනවා. මොකද සත්තරි සංකති කියන වචනේ මෙතනදී භාවිත කරලා තියෙනවා ශාස්ත්‍රුන් වහන්සේ කෙරෙහි තියෙන සැකය කියන කාරණය පිළිබඳව. ඊට පස්සේ විචිකිච්ඡාවක් තියෙනවා නම් ඒ වගේම තීන තීන සහ මිද්ද කියන එක අපි කතා කළා නීවරණ ධර්ම ගැන කතා කරනකොට ඒකෙදි තීනය සහ මිද්දේ කියලා අපි දෙකට බෙදලා තීන කියන එක හිතේ නැලි ගතියක් මිද්දේ කියන එක කයේ නැලි ගතියක් කතා කළා කෙලෙසේ යෙදෙන හිතේ නිසා මෙතන තීනේ විතරයි යොදන්නේ ඒ වගේම උද්දච්චය විසිරුණුකම අහිරික අනුස්සප්ප කියන මේ පවත ලැජ්ජා බය නැතිකම කියන මේ කාරණා ටිකට කියනවා දස කෙලේශ වස්තු කියලා. මේ දස කෙලේශ වස්තු අපි පවත්වන්නේ හැම වෙලාවකදීම අද රූපය ඇතිකන්දේ. ඒකෙන් වරදවා ගන්න එපා. රූපය තියෙනකොට විතරක්ම කෙලෙස් වස්තු 10 තියෙනවා කියන එක නෙමෙයි මේ විග්‍රහ කරන්නේ. නාම ධර්මතා ටික අසුරු කරගෙන කෙනෙකුට කෙලෙස් වස්තු පවත්න්න පුළුවන්කම තියෙනවා ditthi සාධක කෙලෙස් නැතුව අනිත් කෙලෙස් පවත්න්න පුළුවන්කම තියෙනවා නාම ධර්මතා ටික අසුරු කරගෙන. නමුත් කාම භූමිය අනුව ගිහිල්ලා ඉන්න කාම ධාතුව පරියාපන්න වුණ අද අපේ මානසික මට්ටමට මේ කෙලෙස් වස්තු ටික සම්පූර්ණම යෙදිලා තියෙන රූපය අනුව අපි සංයෝජන ගැන ටික කතා කරනකොට කතා කළා හෝරම් භාගීය සංයෝජන ගැන කියනකොට සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග අතිග ව්‍යාපාදීටි ගැන කතා කරනකොට මේ සංයෝජන හෝරම් භාගීය සංයෝජන පහ හැම මොහොතකම යෙදෙන්නේ කාම භූමිය සහ රූපාරූප භූමියන්ගේ යෙදෙන හෝරම් භාගීය සංයෝජන නැතිනම් අනාගාමී ඵලයෙන් පහළ අනිත් හැම කෙනාටම මේ ඕරම් භාගීය සංයෝජන ධර්මතා ටික තියෙනවා. එතකොට උද්දම් භාගීය සංයෝජන පහ සිඳෙන්නේ අරිහත් ඵලයෙන්. එතකොට උද්දම් භාගීය සංයෝජන ධර්මතා ටික රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිජ්ජා කියන ඒ උද්දම් භාගීය සංයෝජන ටික අද අපේ මස්තමට ගත්තාම දස සංයෝජනම යෙදිලා තියෙන රූපේ මට්ටමේ. අපි උදාහරණයක් කිව්ව ඕරම් භාගීය සංයෝජන තියෙනකොට හරියට ගහක මුල් පොළවටම අදිනවා වගේ මේ සංයෝජන පහේ ස්වභාවය තමයි රූපේ පැත්තටම අදිනකම රූපේ පැත්තම බැසගෙන සිටිනකම. උද්දම් භාගීය සංයෝජන ගැන කියනකොට අපි මතක් කළා උදාහරණයක් කිව්වා හීලියම් පුරෝපු දැලුම් බෝලයක් උඩට යන්න අදිනවා වගේ හැම වෙලාවකදීම උඩ පැත්තට අදිනකම. කාම ධර්මතා ටික පැත්තට. එතකොට නමුත් අද තියෙන ප්‍රශ්නේ තමයි මේ බැලුම් බෝලේ යට ගහලා තියෙන්නේ යටට මුල් අදින ගහේ. එතකොට ඒක උඩට ඇද්දට අද අපිට තියෙන්නේ ඒකට උඩට යන්න නොදී ඒකත් පවත්වාගෙන තියෙන අර ගහ යටට මුල් අදින ගහේ වගේ පෝරම් භාගීය සංයෝජන ටික යමක් මතටද පතිත කරගත්තේ ඒ දේ මතම තමයි අපිට උද්දම් භාගීය සංයෝජන ප්‍රසස් පවතින්නේ. ඒ වගේම තමයි ඒ න්‍යායමයි මේ කෙලෙස්ය ගැන කියනකොට කියන්නේ කෙලස් ටික අද අපිට අපේ මට්ටමින් පවතින්නේ රූපය අසුර කරගෙන. මේක පිරිසිදු දැක්ක කියලා සියලුම කෙලස් ටික දුරු කරන්න පුළුවන්කමක් තියෙනවා කියලා නෙමෙයි මේ කියන්නේ. රූපයේ මට්ටමේ තියෙන කෙලස් ටික දුරු කරලා රූපයෙන් නිදෙන මට්ටමට යනකම් හිත ගන්න පුළුවන් මේ සංකලේශික ධර්මයේ සහ කෙලේශ ධර්මතාවයේ වෙන් කරගත්තොත්. එතකොට සබ්බං රූපං සංකලේශිකං කියලා කියනකොට සියලුම රූපේ සංකලේශිකයි කියනකොට හැම වෙලාවකදීම දැනගන්න සංකලේශික දේ කිලුට දකින්න එපා කෙලෙස් දකින්න එපා. ඒ කෙලෙස්ය හිතේ කෙනකෙනා ඇති කරගත්ත දේ ඇති කරගන්න මොහොත වෙනකොටත් රූපේ ඉතුරු නැතුව නිරුද්ධ වෙලා ඉවරයි. එතකොට මෙහි කෙලෙස්ෙන් ඇති කරගත්ත කෙලෙස් ඇති කරගත්ත කම නිසා කෙලෙස් වලින් අරමුණු කරගන්න හදන නිසා රූපයට නම් කළා සබ්බං රූපං සංකීලේශිකං කියලා අර සීන් සහ බෝතලේ කතා කරපු න්‍යායෙම බහාරල බැලුවොත් අපිට දකින්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම සබ්බං රූපං අව්‍යාකතං සියලුම රූපය අව්‍යාකෘතයි. එතකොට අව්‍යාකතං කියලා කියන්නේ අව්‍යාකෘත අව්‍යාකෘත කියලා කියන්නේ රූපේ ව්‍යාකෘත නැහැ. ව්‍යාකෘත කියලා කියන්නේ කුසල වශයෙන් අකුසල වශයෙන් නොකියන ලද නිසා රූපයට කියනවා අව්‍යාකෘත ධර්මයක් කියලා. කුසල් අකුසල් වශයෙන් කිව්වොත් හේතු වශයෙන් සඳහන් කළොත් ඒකට කියනවා ව්‍යාකෘත ධර්ම කියලා. ඒක කුසලයේ වශයෙන් බෙදන්න පුළුවන් අකුසල වශයෙන් බෙදන්න පුළුවන් මේ විදිහට බෙදන්න පුළුවන් නිසා අව්‍යාකෘත කියලා ව්‍යාකෘත කියලා කියනවා. නමුත් රූපය කවදාවත් කුසල වශයෙන් බෙදන්න බෑ අකුසල වශයෙන් බෙදන්න බෑ. ඒක නිසා රූපෙට පොදුවේ නම් කරනවා සබ්බං රූපං අව්‍යාකතං සියලුම රූපය අව්‍යාකෘතයි අව්‍යාකෘතයි කියන ව්‍යාකෘත කරනවා කියන්නේ කියනවා කියන එක. කුසල වශයෙන් නොකියන ලද අකුසල වශයෙන් නොකියන ලද සියලුම රූපය කුසල් අකුසල් වශයෙන් කියන්නේ නැහැ කුසල වශයෙන් සහ අකුසල වශයෙන් නොකියන ලද ධර්මයක් නිසා සබ්බං රූපං අව්‍යාකතං කියලා කියන අව්‍යාකෘතයි කියන කාරණාව යටතේ ඊට පස්සේ සබ්බං රූපං අනාරම්මන එතකොට සියලුම රූපය අනාරම්මනයි සබ්බජ සබ්බංච රූපං අසංකතාච ධාතු සියලුම රූපයක් අසංකත ධාතුවක් අනාරම්මණං කියන තැනක විස්තර කරන්නේ. එතකොට රූපය කියන එක අනාරම්මණයි කියලා. එතකොට මේ රූපය අනාරම්මණයි කියලා කියනකොට ඒක බොහොම වැදගත් තැනක් රූපය ඇයි අනාරම්මණයි කියන්නේ කියනකොට රූපය අනාරම්මණයි කියන එකට අද දෙන එක අර්ථකථනයක් තමයි සබ්බං රූපං අනාරම්මණං කියනකොට රූපයට අරමුණු කරන්න බෑ කියන එක. ඒ කියන්නේ අජීවි රූපයක් ගත්තොත් මේ ගහක් ගලක් දැක්කොත් මේ ගහකට ගලකට අරමුණු කරන්න බෑ අරමුණු ගන්න බෑ. ඒක නිසා ඒ ගහකට ගලකට අරමුණු ගන්න බැරි කම නිසා ඒකට කියනවා රූපය අනාරම්මණයි කියලා. නමුත් ඊට වඩා එහා ගියපු තව අර්ථයක් තියෙනවා මේකේ අනාරම්මණයි කියලා කියනකොට ඒ අනාරම්මන බව කාටවත් අමුතුවෙන් කියලා දෙන්න අවශ්‍ය වෙන දෙයක් නෙමෙයි. ගහකට ගලකට අරමුණු ගන්න බෑ කියන එක පැහැදිලි සිද්ධියක්. නමුත් සබ්බං රූපං අනාරම්මනං කියලා කියනකොට සියලු රූප ආරම්මණය කරන්න බෑ කියනකොට කවදාවත් රූපයක් අරමුණු වශයෙන් ගන්න පුළුවන් කමක් නැත්තේ. රූපයක් අරමුණු කරනවා කියලා අපි නාම ධර්මතා ටිකක්ම අරමුණු කරනවා මිසක කිසිම කලක අරමුණක් වශයෙන් රූපය යොදා ගන්න පුළුවන් කමක් නැත්තේ නෑ. අරමුණක් කියෙදෙන්නේ හිතකද රූපයකද? අරමුණක් දැටෙන්නේ රූපයකටද අරමුණක් යෙදෙන්නේ හිතකටද? අරමුණක් යෙදෙන්නේ හිතේ. එතකොට හිතේ යෙදෙන අරමුණ අපි කිව්වොත් රූපයත් අරමුණක් බවට පත් වෙනවා කියලා අපි කියනවා රූපයේ හිතේ යෙදෙනවා කියන කාරණාව. අපිට ඉස්සරහදී තව කාරණාවක් හම්බෙනවා සබ්බං රූපං චිත්ත විප්‍රයුත්තං කියලා. සියලුම රූපයේ හිතේ යෙදෙන ධර්මතාවයක් නෙමෙයි චිත්ත විප්‍රයුක්ත දෙයක් කියලා. එතකොට රූපයේ ආරම්මණයක් කිව්වොත් ඔය ආරම්මණය කියන කාරණය අපිට හැම වෙලාවකදීම හිතේ යෙදෙන දෙයක් බවට පත් වෙනවා. ඒක නිසා කොයි වෙලාවකවත් කියන්නේ නැහැ රූපය ආරම්මන ධර්මතාවයක් කියලා. රූපය අනාරම්මනයි. රූපය අනාරම්මනයි කියලා කියන්නේ අපි අරමුණු කරනවා නම් අරමුණු කරන්නේ වේදනා සංඥා දෙකක් මිසක කිසිම කලෙක රූපයක් අරමුණු කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. රූපයට පුළුවන්කම තියෙන්නේ අනාත්ම ධර්මයක් විදිහට ඇහැට පතිත වෙන දේ කරන්න විතරමයි. රූපයේ හැකියාව, රූපයේ පුළුවන්කම තියෙන්නේ අනාත්ම ධර්මයක් විදිහට ආයතනයකට පතිත වෙන බව. වර්ණ රූපේ නම් ඇහැට පතිත වෙන බව. ශබ්ද රූපේ නම් කනට පතිත වෙන බව. ගන්ධ රූපේ නම් නාසයට පතිත වෙන බව. රස රූපේ නම් දිවට පතිත වෙන බව. පොට්ටබ්බ රූපේ නම් කයට ගැටෙන බව. එතකොට මේ රූප ටික ඔක්කොම අනාරම්මනයි කියලා කියන්නේ හැම වෙලාවකදීම ආයතනයට ගැටෙන බව විතරයි කලේ. එතකොට ඇහි චක්කු ප්‍රසාදයේ බිඳුනනම් බිඳුණු චක්කු ප්‍රසාදය ආරම්භය. ඇති වුණු වේදනා සංඥා දෙක ආරම්මණය කරගන්නවා විඥානයේ විසින් චක්කු විඥානයේ මේ වේදනා සංඥා දෙක ආරම්මණය කරගන්නවා. එතකොට දැන් ආරම්මන ධර්මතාවයක් උනේ වේදනා සංඥා දෙක මිසක ඇහැ හෝ රූපේ නෙමෙයි. මොකද රූපේට පුළුවන්කම ලැබුණේ ඇහැට පතිත වෙන්න ඇහැ දන්නේ නැහැ මම රූපේ පතිත කරගත්තා කියලා. ඒ වගේම රූපෙට පුළුවන්කම ලැබුණේ ඇහැට පතිත වෙන්න රූපේ දන්නේ නැහැ මම ඇහැට පතිත වුණා කියලා. ඇහැ දන්නේ රූපේ පතිත කරගත්තා කියලා රූපේ දන්නේ ඇහැට වැටුණා කියලා. එතකොට ඒ එකිනෙකට අනාත්ම සිද්ධියක් තිබුණු තැනක ඒ ආරම්භය උපද්දගත්ත ඒ ඇති තැනක උපද්දගත්ත නාම ධර්මතා ටික තමයි හැම වෙලාවකදීම ආරම්මණය වෙන්නේ. එතකොට මේ ආරම්මන ධර්මතාවය හැම මොහොතකම නාම ධර්මතා ටිකක්. ඒක නිසා සාරම්මන ධර්ම ටික කියනකොට තේරෙනවා වේදනා සංඥා සංඛාර විඥාන කියලා නාම නාම ධර්ම නාමස්කන්ධ හතර පෙන්වනවා සාරම්මන ධර්ම අරමුණු අරමුණු වන අරමුණු සහිත ධර්මතා හැටියට පෙන්වනවා නාම ධර්මතා ටික සබ්බ රූපං අනාරම්මණං කියනකොට සියලුම රූපේ අනාරම්මණයි එතකොට රූපේ අරමුණු කරන්න බෑ රූපේ අරමුණු කරනවා කියලා අපි කරන්නේ නාම ධර්මතා ටිකක් අරමුණු කරන එක ඔක ටිකක් තම තමන් තම තමන්ගේ ජීවිතය තුළට බහාලා පරිශ්‍රණය කළොත් වටිනවා. දැන් අපිට පුළුවන් මේ වෙලාවේදී රුවන්වැලි ශාය සිහිපත් කරන්න. රුවන්වැලි ශාය සිහිපත් කරනකොට අපි කාටවත් රුවන්වැලි ශාය සිහිපත් වෙනවා. එතකොට අපිට මතක් වෙන්නේ රුවන්වැලි ශාය කියන එක. කුසල මානසිකාරයක් කුසල නිමිත්තක් වෙන්න පුළුවන්. එතකොට මේ ධම්මසංගණි ප්‍රකරණයම කුසල් සිත් ගැන විස්තර කරනකොට කුසල් සිත විස්තර කරනවා රූපාරම්මණං වා සද්ධාරම්මණං වා ගන්ධාරම්මණං වා රසාරම්මණං වා පොට්ටබ්බාරම්මණං වා යං යං වා පනාරබ්බ රූපාරම්මණයක් සද්ධාරම්මණයක් ගන්ධාරම්මණයක් රසාරම්මණයක් පොට්ටබ්බාරම්මණයක් කියන මේ යම් යම් ආරම්මණයක් ආරම්භයක් මේ සිත පහළ වෙනවා නම් කියලා අපි හිතමු සෝමනස්ස සාගත ඥාන සංසයුක්ත අසංකාරික කියන කුසල් සිත කියලා. මෙන්න මේ කුසල් සිත පහළ වෙනවා නම් කියලා ඔන්න කුසල් සිත විස්තර කරනවා. එතකොට මේක අරගෙන ඇතම් කෙනෙක් හිතනවා කුසල චේතනා ටික තියෙන්නේ කුසල නිමිති ටික තියෙනකොට දැන් රූපාරම්මණය කියලා කිව්වට පස්සේ රූපය අරමුණු කරගෙන තමයි මේ කුසල් සිතුවිලි ටික ඇති කරගත්තේ කියලා. නමුත් හැම වෙලාවකදීම රූපේ කිසිම අරමුණක් උනේ නැහැ මේ කුසලයේ ඇති කරගන්න. ඇයි එහෙම කියන්නේ රූපාරම්මණම් කියලා එතන විග්‍රහ කළාට රූපේ අරමුණක් වුණා කියලා නෙමෙයි එතන කිව්වේ. රූපය අරමුණු කරනවා කියන මට්ටමේ යෙදෙන්නේ පංච උපාදානස්කන්ධ මට්ටමකදී. අපි හිතෙන්ම උපද්දන නාම ධර්මතා ටිකෙන් ඔසවලා තබනවා රූපේ කියලා. මේ මොහොතේ රුවන්වැලිසෑය කියලා සිහිපත් කරනකොට අපි හිතන්නේ අපි සිහිපත් කළේ රුවන්වැලිසෑය කියලා. ඒක තමයි අපේ තියෙන කෙලෙසය. නමුත් ඇත්තටම අපි රුවන්වැලිසෑය සිහිපත් කරනවා කියලා අපි සිහිපත් කළේ කෙනකෙනාගේ මනස පැත්තේ ඇති නාම ධර්මතා ටික. ස්කන්ධ ටික. එතකොට කෙනකෙනා සතු ස්කන්ධ ධර්මතා ටිකක් තමන්ගේ නාම ධර්මතා ටිකක් සිහිපත් කරනකොට අන්න එතනදී අපි හිතනවා නාම ධර්මතා ටික නොදන්න කම නිසා අපි සිහිපත් කළේ රුවන් විශය කියලා. නමුත් ඇත්තම කතාව ඇත්තම දේ අපි රුවන් විශය ගැන සිහිපත් කරනවා කියලා තමන්ගේම හිතේ තියෙන සංඛාරයේ නැවත නැවතත් අරමුණු කරලා සිහිපත් කරනවා. එතකොට දැන් අපි අසුරු කරගෙන තියෙන්නේ හැම වෙලාවකදීම තමන්ගේ හිතම මිසක රූපේ නෙමෙයි. මෙතන මේ රූපේ දකිනකොට මේ පොතයි කියලා අපි දැනගන්නකොට අපි හිතන්නේ රූපය අසුරු කළා කියලා. රූපය අරමුණු වෙනවා කියලා හිතන මත්තමක ඉඳලා තමයි අපිට තින් කරන්න පුළුවන්කම තියෙන්නේ. අපි දැන් දැක්ක රුවන්වැලි සෑය ගැන සිහිපත් කරනකොට අපි සිහිපත් කළේ ඇත්තටම තම තමන් කෙන කෙනාගේ මනසින් ගන්න හඳුනන රුවන්වැලි සෑය. එතකොට ඒ රුවන්වැලිසෑය හඳුනන රුවන්වැලිසෑය දන්න අපිට රුවන්වැලිසෑය කියන එකට කියනවා කුසල නිමිත්තක් දැන් මේ කුසල් සිත ඇති වුණේ අපි රුවන්වැලිසෑය අරමුණු කරනවා කියන මනසකට අපිට දැන් ඇති වුණේ මේ කුසලයේ සිද්ධ වෙන්නේ රුවන්වැලිසෑය කියන එක ඉපැද්දුවේ වේදනා සංඥා කියලා ධර්මතාව දෙකකින් මේක ඉතුරු නැතුව නිරුද්ධ වුණ දෙයක් කියලා අපිට ඇහි නිරෝධයත් නාම ධර්මතාවයන්ගින් මන ධම් මන ආයතන ධම්මායතන ආයතනයන්ගේ නිරෝධය සාක්ෂාත් කරපු මනසකට නෙමෙයි වන්නරිසයයි සිහිපත් කරන්නේ කියලා රූපය ඇති බවට ගත්ත මනසකට තමයි දැන් මේ කුසල්සිත කරන්න පුළුවන්කම ලැබුණේ. ඒක නිසා හැම කුසල්සිතකදීම විස්තර කරනවා රූපාරම්මණං හා සද්ධාරම්මණං හා ගන්ධාරම්මණං හා රසාරම්මණං හා පොට්ටබ්බාරම්මණං පොට්ටබ්බාරම්මණං හා යඤ්ඤං හා පනාරම්මණං ඒ මොන මොන අවස්ථාවකදී හරි ඒ අරමුණක් කරගත්තේ රූපය කියලා කිව්වට අපි ඇත්ත වශයෙන්ම යථාභූත ස්වභාවයේ නාම ධර්මතා ටිකක් අවබෝධ අරමුණු කරන්නේ ඒ අරමුණු කරන මට්ටම නොදන්න කම නිසා අපිට පේන්නේ රූපය අරමුණු කරනවා වගේ ශබ්දය අරමුණු කරනවා වගේ එතකොට රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන ධර්මතා ටිකක් අරමුණු කරන තැනක අපේ මනස පිහිටා සිටිනකොට අපිට කුසල් කරගන්න පුළුවන්කම තියෙනවා. මේ ස්කන්ධ ටික බෙදලා පෙන්වන තැනදී විශේෂයෙන්ම අනාරම්මණන් කියන වචනේදී ස්කන්ධ ටික වෙනම බෙදලා පෙන්වනකොට අපිට හොඳට දකින්න මේ තුල අනාරම්මණය කියලා කිව්වේ අරමුණු කරන්න බෑ කියන එක තුල හැඳින්නේ විග්‍රහ කළේ අරමුණු කරනවා නම් නාම ධර්මතා ටිකක්ම අරමුණු කරනවා මිසක කවදාවත් රූපය අරමුණු කරන්න බෑ කියන තැනක ඉඳලා. රූපය කියලා හිතලා අපි නාම ධර්මතා ටිකක්ම නැවත නැවතත් ඇසුරු කරයි මිසක කවදාවත් රූපය ඇසුරු කරන්න පුළුවන්කම ඇත්තේ නැහැ. හරියට අපි අද විඳින මට්ටම තමයි හරකෙක් හැමතැනකම ඇවිදලා තනකොළ කාලා නැවත ඇවිල්ලා වමාරමින් කන මොහොතේදී වගේ. එතකොට හරක වමාරපු තනකොළ ටික කනවා මේ අතන තියෙන තනකොළ ටික කියලා. එතකොට අනිත් තනකොළ පිටක් දිහා බලලා මේ අහවල් තැන තියෙන තනකොළයි කියන සංඥාවෙන් ඒ තනකොළ ටික කනවා. ඒ වගේ තමයි අද අපි රූපයක් ඇහැට ගැටුණාට පස්සේ ඇහැට ගැටුණු වර්ණ සතහන ඉතුරු නැතුවම වැය වෙලා නිරුද්ධ වුණ තැනක අපි කෙනකෙනාගේ හිතේ කෙනකෙනාගේ මනස සිහිපත් කරගන්නවා මම සිහිපත් කරන්නේ අර රූපයයි කියලා හිතාගෙන සිහිපත් කරනවා. එතකොට තියෙන රුවන්වැලි සෑයයි මම සිහිපත් කරන්නේ කියලා හිතාගෙන සිහිපත් කරාට ඇත්තම කතාව වමාරපු තනකොළ ටිකම නැවත කෑවා වගේ අපි හිතෙන්ම සිහිපත් කරපු අරමුණ හිතෙන්ම ඇති බවට දැනගත්තා. එතකොට ඒක තමයි මූලිකම ලක්ෂණය. අපිට දැන් දකින්න වෙනවා අපි කොහොමද ඔය වමාරපු තනකොළ පිට නැවත කනවා වගේ නැවත නැවතත් රූපයේ ඇති බවට විඳින මනස මොකද්ද කියන ලක්ෂණය අපිට ටිකක් විමසලා හිතලා බලන්න වෙනවා. එතකොට රූපය අනාරම්මනයි කියලා කියන මේ තැනදී හොඳට දකින්න ඇහැ රූප දෙක ගැන කතා කරන්නේ මොන තැනකින්ද ඊට පස්සේ ආරම්මණය වෙනවා කියන තැන කතා කරන්නේ මොන තැනකින්ද කියන කාරණා ටික. එතකොට අපිට තව විදිහකින් කියනවා නම් ස්කන්ධ ටික වෙනමත් උපාදානස්කන්ධයකට වෙනමත් හම්බෙලා තියෙනවා. හැම වෙලාවකදීම ස්කන්ධ ටික ගැන කතා කරනකොට ස්කන්ධයන්ගේ රූපස්කන්ධය සත්තාරෝච මහා භූතා චතුන්නංච මහා භූතානං උපාදාය රූපං සතර මහා ධාතුව සතර මහා ධාතුව නිසා පවත්නා උපාදාය රූපය. මේක තමයි ස්කන්ධයන්ගේ ස්කන්ධ ස්වභාවය. එතකොට ওই සතර මහා ධාතු රූපේ කියලා කියනකොට උපාදාය රූපේ කියලා කියනකොට ওই සතර මහා ධාතු රූපේ නැතිනම් උපාදාය රූපේ දකින්න එපා. අම්මා, තාත්තා, දුව පුතා, නෑදෑ හිත මිතුරු, ගෙවල් දොරවල්, යාන වාහන මේවා දකින්න එපා රූපස්කන්ධයේ විදිහට. ඒ ටික හැමතැන හැම වෙලාවකදීම රූප උපාදානස්කන්ධයේ පැත්තේ ලක්ෂණ ටික. මොකද අනාත්ම වර්ණ සතහන ඇති තැනක අම්මා කියන බව ඉපැද්දුවේ උපාදානස්කන්ධ ටිකකින්. උපාදානස්කන්ධ ටිකකින් කියලා කිව්වේ නාම ධර්මතා ටිකකින්. එතකොට ඒ ටික අසුරු කරගෙන යන්නේ ඇති බවට මෙනෙහි කරන්නේ කෙනකෙනා සතු නාම ධර්මතා ටිකක කෘත්‍යයක්. එතකොට ඔය අම්මා කියන නියෝජනය සම්පූර්ණම කෙනකෙනා තමන්ගේ මන ආයතනේ ධම්මායතනේ තුල උපද්දගත්ත දෙයක්. මනෝ විඥානේ නිඤ්ඤයුවක් තමයි අම්මා කියන දේ. සබ්බේ ධම්මා මනෝ විඥාන ධාතය විඤ්ඤාණය. සියලුම ධර්මතා විඤ්ඤාණය වෙන්නේ මනෝ විඥාන ධාතුව පැත්තෙන්. එතකොට අම්මා කියන බව විඳින්න පුළුවන්කම ලැබුණේ මනෝ විඥාන ධාතුව පැත්තෙන් උපද්දගත්ත නව කර්ම මට්ටමකින්. එතකොට අපිට කිසිම කලෙක ආලෝකයෙන් නැතිනම් වර්ණ සටහනෙන් අම්මා කෙනෙක් ආවේ නැහැ. ඇහැ අම්මා කෙනෙක් දන්නේ නැහැ. එතකොට ඇහත් වර්ණ සතහනත් අම්මා කෙනෙක් නොවන තැනක අපි අම්මා කියන ගතිය යොදාගත්තේ තමන්ගෙන හිතෙන් උපද්දපු තමන්ගෙන හිතෙන් කල්මරපු වේදනා සංඥා සංඛාර විඥාන කියන මෙන්න මේ ස්කන්ධ ටිකකින් අපි කිව්වොත් හීනයක් වෙන මේ වෙලාවක ඒ හීනයක් පේන තැනකදී අපිට හීනේ ඇත්තම වෙලා තියෙනවා. හීනේදී හීනයක් ඇත්ත වෙලා පේන ඒ ලක්ෂණ ටිකේදී ඇහෙන් ඇත්තටම රූපේ දැකලා තියෙනවද හීනෙන් දැකින රූපේ ඇහෙන් ඇත්තටම පේනවද? ඇහෙන් ඇත්තටම පේන්නේ නැහැ. හිතෙන් උපද්දන රූපය අපිට ඇහෙන් දකිනවා වගේම පේනවා. එතකොට ඒ හිතෙන් උපද්දන නාම ධර්මතා ටික තමයි සම්පූර්ණම මුළු හීනම විදිහට නියෝජනය කරලා තියෙන්නේ. ඒ සිද්ධියම තමයි හීනෙනුයි දැනින්න මට්ටමේ වැඩි දුරස්ත බවක් නැහැ. දෙකම එකයි. දැනුත් දකින්නේ හීන මට්ටමම තමයි සුතිනෝපමා කාමා කියන්නේ එකයි. දැනුත් දකින්නේ හීනමයි. මොකද්ද හීනේ? ඇහැට ආපු රූපය ඇහැට පතිත වුණ රූපේ ඉතුරු නැතුව මේ මොහොතේම නිරුද්ධ වෙනවා. නිරුද්ධ වුණ තැනට නැවත ඇති හැටියට ගත්ත තමන්ගේ හිතම තමන් විඳිනවා. තමන්ගේ හිතම නැවතත් තමන් විඳින ගතිය නිසා අපිට තේරෙන්නේ නැහැ අපි විඳින්නේ තමන්ගේ හිතයි කියන එක. අපිට පේන්නම අපි විඳින්නේ අර ඉතුරු නැතුව නැති වෙච්ච රූපේ ඉතුරු නැතුව නිරුද්ධ වුණ රූපේ කියලා. රූපය කියන ඔය දැනුම හිත පැත්තේ ඇති කරන මොහොත වෙනකොටත් ඇහැ රූප දෙක ඉතුරු නැතුව නිරුද්ධ වෙලා ඉවරයි. ඔය රූපායතනයේ කිසිම කලක හේතුවක් උනේ නැහැ. ඔය රූපායතනයේ අම්මා බවට හම්බුනේ නැහැ. අම්මා කියන රූපයක් තිබුණා නෙමේ රූපය ආරම්මණයක් වුණත් නෙමේ. රූපයේ ඉතුරු නැතුව වැයවුණු තැනක වේදනා සංඥා දෙක ආරම්මණය කරගෙන අපි අම්මා කියන ගතියකට යෙදුන අම්මා කියන ගතියකට ඇලුනා. එතකොට ආරම්මන ධර්මතාවයේ උනේ අපි ගත්ත අම්මා කියන සතහන උපද්දපු වේදනා සංඥා දෙක මිසක කවදාවත් ආරම්මණය වුණේ නැහැ රූපය. රූපය කවදාවත් අපිට හිතෙන් අරමුණු කරන්න පුළුවන් කමක් නැත්තේ. හිතෙන් අරමුණු කරනවා නම් කරන්න පුළුවන් එකම දේ තමයි වේදනා සංඥා කියන ගති දෙක. එහෙම නැතුව හිතට කිසිම කලක රූපය අරමුණු කරන්න බෑ. හැබැයි හිතෙන් වේදනා සංඥා දෙකක් අරමුණු කරන අපි ඒකට දෙන පාට තමයි ඒකට දෙන දේ තමයි රූපය අරමුණු කරා කියන ගැතිය. ඒකයි අද අපි රූප ගැන හිතන්නේ. කොච්චර රූප ගැන හිතුවත් කොච්චර රූප ගැන දැනගන්නවා කිව්වත් අපි දැනගෙන තියෙන්නේ අපි කෙනකෙනාගේ හිතේ තියෙන ධර්මතාව ටික. එහෙම නැත්නම් අපිට රූපය ගැන දැනගන්න පුළුවන් කමක් නැත්තේ නෑ. අපි හිතමු කිසිම කලයක අහලත් නැති, දන්නේත් නැති, දැකලත් නැති යම් රූපයක් අපි ඉස්සරහට ආවා. ඒ කවදාවත් අහලත් නැති, දන්නේත් නැති, දැකලත් නැති ඒ රූපය අපි කොහොමද දන්නේ? ඒක දැනගන්න විදිහක් අපිට ඇත්තේ නෑ මේ අහවල් රූපේ කියලා. ඒ දැනගන්න විදිහක් නැත්තේ අපි තුල සංඛාරය නැති නිසා නැතිනම් ඒ අනුව රැස් කරගත්ත නිමිති ටිකක් නැති නිසා. හැම වෙලාවකදීම අපි රැස් කරගත්ත නිමිති ටික පවත්න්නේ එළියේ තියෙන රූපයක් මට්ටමකට දාලා. ඇහැට රූපය එනකොටම අපි සිහිපත් කරගන්න කෙනකෙනාගේ හිතේ තියෙන සංඛාර මට්ටමේ නිමිති ටික. අපි කිව්වොත් සංඛාරය කියන එකේ අර්ථ දෙකක් තියෙනවා. එකක් තමයි රූපය රැස් කරගන්න කම අනිත් එක තමයි රැස් කරගත්ත රූපය නැවත ඉදිරිපත් කරන බව. මේ රූපය දැක්කා දකිනකොටම මේ හාමුදුරුවෝ කියන රූපයක් ඔගොල්ලෝ සංඥාවක් තම තමන්ගේ සිත් තුළ ඇති කරගත්තා. එතකොට මම කියන්නේ සංඛාරය කියන එකට කුණ ගොඩ කියලා අපි ආයෝහන සංඛාර රැස් කරගන්න අර්ථයෙන් එතකොට අපි හැම වෙලාවකදීම රැස් කරගන්න බව. මේ හාමුදුරුවෝ කියලා අපි දැන් රැස් කරගත්තා. බණ කියන හාමුදුරු කෙනෙක් ඉන්නවා. දැන් ඕගොල්ලන්ට යම් විදිහකින් මගතොටකදී හරි පාරකදී හරි මේ රූපේ නැවත දකින්න පුළුවන් වෙනකොට අනාත්ම වර්ණ සතහනක් හිතට එනවා. අනාත්ම වර්ණ සතහනක් ඇහැට පතිත වෙනවා. අනාත්ම වර්ණ සතහනක් ඇහැට පතිත වෙන තැනක තමන්ගේ හිතෙන් උපද්ද ගන්නෙ මොකද්ද? ඔන්න සංඛාරයේ තියෙන ලක්ෂණය වර්ණ සතහන ඇහැට පතිත වුණා. පතිත වුණ තැනක මේ විදිහේ වර්ණ සතහනක් තියෙන්නේ මොකේද කියලා තමන්ගේ හිතම අවශ්‍යල බලනකොට මේ බණ කියන හාමුදුරුව. දැන් පාට ටිකෙන් ආවේ නෑ බණ කියන හාමුදුරු කියන ගතිය. ඒක පාට ටිකෙන් ආවා නම් ওই බණ අහලා නැති, දන්නේ නැති කෙනෙක් දැක්කම එයාටත් එන්න ඕනේ මේ බණ කියන හාමුදුරු නේද ඉන්නේ කියලා. නමුත් එයාට එන්න විදිහක් නැහැ. අපි ගන්න කෙනාට විතරයි එන්නේ. එතකොට ගන්න කෙනාට විතරක් එන්නේ එයා සිහිපත් කරගන්නේ තමන්ගේ හිතේ තියෙන ලක්ෂණ ටික නිසා. එතකොට එයා ඔන්න නැවතත් දැන් හිතේ තියෙන බන කියන හාමුදුරුවෝ කියන ගතිය උපද්ද ගත්තා. සංස්කාරේ පළවෙනි අර්ථය. තමන්ගේ හිතෙන් බන කියන හාමුදුරු කියන ගතිය එළියට උපද්ද ගත්තා. ඊට පස්සේ හිතනවා ඒ හාමුදුරුවම තමයි එහෙනම් මේ එළියේ හිටියේ. දැන් එළියේ හිටියා කියන ගතියට තමයි Tamange හිත පැත්තේ තියෙන ධර්මතාව ටික විසද්දුවේ. ඒකල හිතනවා ඒ එළියේ හිටපු හාමුදුරුවම තමයි මේ ඉන්නේ. නැවතත් එකතු කරලා නැවතත් දාගත්ත කුණු ගොඩට. එතකොට දැන් ඔන්න සංඛාරයේ අර්ථ දෙකම. එකක් හිත පැත්තෙන් උපද්දගත්තකම නැවත එළියේ පැත්තේ තියෙන්නේ ඒකමයි කියලා හිතට රැස් කරගත්තකම. නැවත සේනාසනයට ඇවිල්ලා දැක්කොත් එදා බණ අර බණ කියන කාර්ය හිටපු හාමුදුරු මෙන්න ආරම්භයක් ඉන්නවා. එතකොට දැන් ඔන්න මේ සංකාරයාගේ වැඩිමක් තියෙනවා. අපි හිතුවට හාමුදුරු ගැනයි මම හිතන්නේ කියලා හාමුදුරු ගැනයි අරමුණු කරන්නේ කියලා අපි ඇත්තටම අරමුණු කරන්නේ කෙනකෙනා රැස් කරගත්ත සංඛාර නිමිති පැත්ත. සංඛාර නිමිති ටිකක් නැත්නම් රැස් කරගන්න ඒ රූපය අපි දන්නේ නැහැ. හැබැයි නොදන්න දේ රැස් කරගන්නවා. නොදන්න දේ ඊට පස්සේ රැස් කරගන්නවා. එතකොට නොදන්න දේ රැස් කරගන්නකොට දෙවෙනි දවසේ අර කවදාවත් දැකලා අහලා නැති රූපේ දෙවෙනි දවසේ හම්බුණා. මොකද්ද කියලා දන්නේ නැහැ. නමුත් ඊයේ හම්බුණු රූපේ අදත් තිබුණා. එතකොට ඊයේ හම්බුණ එක තාම තියෙනවා. මේ විදිහට අපි ඊයේ හම්බුණු ගතිය තමයි ආරම්භණය කරගන්නේ. ආරම්භණයේ ලක්ෂණය අපි දකින්නේ රූපේ පැත්තේ. එතකොට දැන් සබ්බං රූපං අනාරම්මනං කියලා කියනකොට සියලුම රූපය අනාරම්මනයි කියලා කියනකොට අපිට දැන් එක අර්ථයක් විදිහට අපේ ජීවිතේටම යෙදෙන්න ඕනේ ජීවිතේට තුල තේන්න ඕනේ රූපය කවදාවත් ආරම්මණයක් වෙන්නේ නැහැ ආරම්මණය බවට පත් වෙන්නේ කෙනකෙනාගේ නාම ධර්මතා ටිකම විතරයි නාම ධර්මතා ටිකක්ම අරමුණු කරලා නාම ධර්මතා ටිකක්ම දැනගන්නවා අපිට තේරෙන්නේ රූපය අරමුණු කරගත්ත කියලා. මේකෙන් වරදවා ගන්න එපා මේ කිව්වේ රූපේ නෑ සියලුම ධර්මතා ටික නාම ධර්මතාවයක් කියලා නෙමෙයි. එහෙම කිව්වොත් අපි විඥානවාදයකට වැටෙන වෙනවා. රූපේ නෑ කියලා කියනවා නෙමෙයි. රූපය ඇති වෙච්ච ඇති වුණ මොහොතේදීම ඉතුරු නැතුව නැති වෙලා යනවා. ඉතුරු නැතුව නැති වෙලා යන තැනකදී ඇහැ දන්නෙත් නෑ රූපේ දන්නෙත් නෑ ඇහැ ගැන දන්නේ නෑ රූපේ රූපේ ගැන දන්නේ නැහැ. නමුත් ඒ අරඹය අපි හිතන හිත හැම වෙලාවකදීම ඇහැ බිඳුණු ලක්ෂණය ගැන දැනගන්න ඇහැ බිඳුණු කම ගැන තියෙන සංඥාව අරඹය ඇති කරගන්න විඥාන කෘත්‍යයෙන් ඇහැ බිඳුණු බව දැනගන්නවා. ඒ අරඹය හිතන කම නිසා හිතේ තියෙන සංඛාර නිමිති ටික දැනගන්නවා. එතකොට දැන් අරමුණු කරන සිද්ධියට මූලිකම හේතු ටික වෙන්නේ වේදනා සංඥා මිසක ආරම්මණය බවට පත් වෙන්නේ රූපේ නෙමෙයි. එතකොට ඉතුරු නැතුව නිරුද්ධ වන රූපය කොහොම ආරම්මණයක් බවට පත් වෙනවද? එතකොට සබ්බං රූපං අනාරම්මණං කියලා කියනකොට එක පැත්තකින් රූපයට අරමුණු ගන්න බෑ වගේම අපිට හැම මොහොතකම රූප නිරෝධය සාක්ෂාත් වෙන පැත්තකටත් අනාරම්මණයි කියන බව පිළිගන්න වෙනවා. මොකද නැත්නම් අපිට අරමුණු ගන්න බැරි රූපේ එළිය තියන්න වෙනවා. අරමුණු ගන්න බැරි රූපයක් එළිය තියනවා කියලා කියන්න අවශ්‍ය නිසා නෙමෙයි මේ සබ්බං රූපං අනාරම්මණං කියලා කියන්නේ. ඇත්තටම රූපේ ස්වභාවය තමයි අරමුණු කරන්න බැරි ලක්ෂණය. මේ මොහොතේ හටගෙන මේ මොහොතේ නිරුද්ධ වෙන බව. මේ මොහොතේ හේතු ඇතික ඇතිකල්ලි හටගෙන හේතු ටික නිරුද්ධ වෙනකොට නිරුද්ධ වන රූපය කොහොම ආරම්මණයක් කරන්නද? අපි අරමුණු කරන්නේ හිතෙන් නාම ධර්මතා ටිකම මිසක රූපේ නෙමෙයි. එතකොට ඒ අර්ථයෙන් තමයි සබ්බං රූපං අනාරම්මණං කියන වචනය යොදන්නේ. එතකොට අපි කතා කළා කිලේශය ගැන කතා කරා සංකිලේශිකං සබ්බානූපං සංකිලේශිකං සබ්බානූපං අව්‍යාකතං සබ්බං රූපං අනාහම්මනං කියන මේ කාරණා තුන පිළිබඳව එතකොට මේ ටික අපේ ජීවිතයේ තුලින් අපිට තේරෙන්න ඕනේ ඇයි අනාහම්මනයි කියලා කිව්වේ ඇයි සංකිලේශිකං කියලා කිව්වේ ඇයි අව්‍යාකතං කියලා කිව්වේ එතකොට මෙන්න මේ කියන කාරණා ටික අපිට කෙනකෙනාගේ අපේ ජීවිත තුලින් පේනකොට ජීවිත තුළින් දකින්න උත්සාහවත් වෙනකොට තමයි මේක වැදගත්කමක් තියෙන්නේ. එහෙම නැති වුණොත් අපිට ධර්මය දැනගන්න බව විතරක් ඉතුරු වෙලා තියෙයි. මේකෙන් ගෙවෙන කෙලෙසයක් නැති ඒක නිසා තමන්ගේ ජීවිතේ රූපයක් පේන තැනක ඇයි රූපය අරමුණු කරන්න බෑ කියලා කිව්වේ. හොඳට හිත පවත්න්න අපි අරමුණු කරන්නේ නාම ධර්මතාතිකම මිසක රූපේ පැත්ත නෙවෙයි නේද කියන මේ ඇත්තම යථාභූත ස්වභාවයට හිත තියන්න. එතකොට ඔබට රූපේ පෙර නොතිබීම හටගෙන මේ මොහොතේ නිරුද්ධ වෙන බවක් ඇති බවට නැවත ඇති බවට අරමුණු කරන්නේ Taman Tamanගේ හිතමයි කියන ලක්ෂණය පෙනෙන්න ගනී නැතිනම් නාම රූප පරිච්ඡේදයක් නාම රූප දෙක වෙන් වෙලා පෙනෙන බවක් තියෙයි. ඒක නිසා අන්න ඒ තැනට හිත ගන්න හැම කෙනෙක්ම උත්සාහවත් වෙන්න අද දවසේදී අපි දේශනාව එතනින් අවසන් කරමු. හොඳයි හැම දිනෙකම කල්පනා කරගන්න මේ විදිහට යෝනිසෝ මනසිකාරාදී පවත්ලා බොහොම වටිනා කුසලයක් කවුරුත් සිද්ධ කරගන්න තියෙන්නේ මේ විදිහට සියලු ආකාරයෙන් සිද්ධ කරගත් සියලු කුසල් අපි අනුමෝදන් කළ යුතුයිට අනුමෝදන් කරමු පළමුවෙන් සියලු කුසලය අපි හැම දිනාටම අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට අවසරයි මා කඩේල නන්දරත්න ස්වාමීන් වහන්සේට ස්වාමීන් වහන්සේලා දෙනමතම මේ සීල කුසලය අමා මහ නිවනින් සැනසෙන්නටම හේතු කාරණිකාවක් නෙවත්වා කියන සංකමාවස්ත කරනවා. ඒ වගේම ඉෂ්ඨකාරක මේ ස්ථාන අධිග්‍රහිත යම් දේවදන සංඝයාත් වෙනවා. සියලු දෙවියන් මේකින් අනුමෝදන් වෙත්වා දෙවියන් සත්කාරිත හේ බෝධියකින් උතුම් නිවනින් සැනසෙන්නටම මේ කුසලය හේතු කාරණතාවක් නෙවෙත්වා කියලා අනුමෝදන් කරන්න කවුරු. ඒ වගේම අද දවසේදී මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරනවා සරත් සමරතුංග මහත්මයා හා රෝහිණී මුල්ලේරියාව මහත්මිය. ඒ වගේම ඒ දෙසල බලාපොරොත්තු වෙන දෙපාර්ශ්වයේම මියගිය ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරන්නට මෙලොව වශයෙන් හෝ සාංශාරික වශයෙන් මේ පරිලෝක ගිහිල්ලා යම් ඥාතිවරයෙක්ින් බලාපොරොත්තු වෙනවා නම් ඒ සෑම සීල ඥාති වර්ගයාට මේ පින තමන් කළ පිනක් මේ සතුනේ සාධනාවෙන් අනුමෝදන් වන්නට ලැබේවා. ඒ ඥාතීන්ටත් අමා මහ නිවනින් සැනසෙන්නම මේ කුසලය හේතු පාරමිතාවක් වේවා කියලා සාදු කියලා අනුමෝදන් කරනවා.